අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස මම අහන්න යන ප්‍රශ්නය මේ අභිධර්මයේ මේ ජවන්සිත ගැන ඇතිවෙච්ච කිසි ප්‍රශ්නයක් අහන්නේ ඒක හැබැයි ප්‍රායෝගික කරුණක් එක්ක එකතු කරලා එතකොට සමහර විට ඒක සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟ සතියේ ස්වාමින් වහන්සේ අපිට පහදා දෙන්න යන කාරණයට ස්වාමින් වහන්සේ දැන් අපි සාමාන්‍ය ජීවිතයේ දැන් අවස්ථාවල් තියෙනවා බැලූ බැල්මට අකුසල කුසල කියන දේ තෝරගන්න බැරි විදිහේ අවස්ථා උදාහරණයක් දෙන්න. දැන් අපි කියමු කෙනෙක් යම්කිසි දෙයක් කරන්න එයාගේ දවස පිරීලා තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි කරන්න ගොඩක් තියෙනකොට එයා ඒක කරන්න විතරක් උනන්දු වෙනවා මූලික දෙයක් හරි මොකක් හරි. එතකොට එයාත් එක්ක ඉන්න අනිත් කට්ටිය මතු කරන ප්‍රශ්න හරි ඉල්ලන ඉල්ලීම් හරි ඒවා ගැන හිත යොමු කරන්නෙත් නෑ නැත්නම් එයාව කපලා දානවා. කපලා දාලා මානසිකව හරි කායිකව හරි යම් දෙයකින් මට කරදර කරන්න එපා හරි මොය වගේ දෙයක් හරි කියලා හරි එයාව නිශ්ශබ්ද කරලා අර තමන්ගේ මූලික එයා හිතන මූලික කරුණ කෙරෙහි යනවා එතකොට අපි හිත මේ මූලික කරුණ කියන දේ අපි සමාජයේ පිළිගත්ත පිනක් කියලා ඒ කියන්නේ වන්දනා කටයුත්තක් ඒ වගේ මොකක් හරි කියලා එතකොට නමුත් අර අර ඊට ඉස්සෙල්ල ඇති වෙන්නේ එයාට හිතුණට මේ ටක් ගාලා එක තල්ලු කරලා ගියාට එතන ඇති වෙන්නේ ජවන් සිත් නේද ඒ වගේම එතෙන්දී අකුසල චිත්තයක් එයාට තේරුම් නැති වුණාට ඇති වෙනවා නේද ඔව් අනිවාර්යෙන් ඒ බඳු තැන්වල අකුසල් සිත් ඇති වෙන්න පුළුවන් තමන් සති සම්පජඤ්ඤයෙන් මනස පරිස්සම් කරගත්තේ නැත්තම්. දැන් කුසල ක්‍රියාවක් කියලා ලෝකේ සම්මත වුණාට ඒ ක්‍රියාව කරද්දී අපට ඕන තරම් ඒක ඇතුලේ කුසල අකුසල් මිශ්‍ර වෙන්න පුළුවන්. මොකද සිත්චිත්ත වීති ඊටාම් වේගවත් ඇති වෙනවනේ. දැන් අපි මේට ඉහතදී කතා කළා ස්ථාරම්මනේදී අකුසල ජවන් ඇති වෙන්න පුළුවන් අනිෂ්ඨාරම්මණයේදී කුසල ජවන් ඇති වෙන්නත් පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන එක ඉෂ්ට රූපයක් ඉෂ්ඨාරම්මණය නමුත් දේවදත්ත හඳුරන්ට ඒක අකුසල ජවන් ඇති කරගෙන මේ ඒක අනාගතේ බරපතල විපාකයක් විඳින තත්ත්වයට ඒක හේතු ඉතින් අන්න ඒ වගේ කොච්චර හොඳ අරමුණ හොඳ වෙන්න පුළුවන් අරමුණ බුදුන් වැඳීම සාංගික දානයක් දීම සිල් ගැනීම භාවනා කිරීම වගේ ප්‍රබල අරමුණක් වෙන්නත් පුළුවන් හැබැයි දැන් මේ මම භාවනා කරන්න යනවා මෙයා මට බාධා කරන්න යනවා පැත්ත කරලා ඉන්න කියලා වෙන්න පුළුවන් අපි බැහැර කරන්න. හැබැයි ඒ සුළු මොහොතට අපි අර මේ සම්පජඤ්ඤයෙන් ඒ කියන්නේ සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන මේ සම්පජඤ්ඤයන්ගෙන් යුක්තව අපට කටයුතු කරන්න බැරි වුණොත් සැනකින් අර තමන් රුචි කරන කාරණයට බාධා කිරීම සම්බන්ධව අකුසල් සිත් ඇති වෙනවා. ඒවා අකුසල විපාක ඇති කරනවා. ඉතින් අපිට ඉක්මනට ඒක සමනය කරගන්න පුළුවන් වුණොත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් අනාගත විපාකයක් ඇති කරන මට්ටමේ අකුසල ජවන් ඒත් එක්ක ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒවෙන් තමයි අපි කරන කුසලයේ හීන වෙන්නේ. දැන් මේ අපි යම්කිසි ත්‍රි හේතුක කුසලයක් කළා, ද්වි හේතුක කුසලයක් කළා. ඒ කුසල් වල තියෙනවනේ උත්කෘෂ්ඨ ඕමක කියලා අවස්ථා දෙකක්. උත්කෘෂ්ඨ කියන්නේ වඩා ඉහළ මට්ටමින් කරනවා. ඒ කියන්නේ එතනදී අපි ප්‍රබලව ඒ ඇති වෙන චෛතසික ධර්ම ප්‍රබලව ඇති වෙලා තියෙනවා. ඊළඟට මේ ඒකට බාධා කරන මනෝභාවයන් ඉස්සරහින් පස්සෙන් ඇති වෙලා නැහැ. එතකොට එතන වඩා ශක්තිමත් పూర్ව මොංචන අපර කියන අවස්ථා තුනේම කුසල් සිත් ප්‍රබල වෙතිලා එතකොට ඒක වඩා බල සම්පන්න වෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් කුසලයක් කරනකොට ඒක භාවනාව වුණත් ඉදිරියෙන් පසුපසින් නැවත නැවත විටින් විට අර නීවරණ අවදි වුණොත් අනිත් අය කරන දේවල් නිසා හරි තමන්ගේම ක්ලේශයන් නිසා හරි මොකක් හරි අනුන් කරන දේ නිසා වුණත් මතුවෙන්නේ තමන්ගේ කෙලෙස්නේ. එතකොට එහෙම මතු වුණොත් එතනදී කුසල අකුසල මිශ්‍රව තමයි පහළන්නේ. ඒකෙන් කුසලය දුර්වල වෙනවා. අකුසලයෙන් අකුසලය දුර්වල වෙනවා කුසලයෙන්. එහෙමයි. එහෙමයි. දැන් ඔය ඔය දෙම දැන් උතන අපි කතා කරේ කුසලයක් මූලික වශයෙන් කරනකොට. අපි ඕක තව ටිකක් එහාට ගෙනියලා අපි හිතමු කෙනෙක් කරන යහපත් රැකියාවක් තුළ මංගල කාරණයක් ඒ කියන්නේ නරක දෙයක් නෙවෙයි නම් එතකොට එයාගේ දවස තුල අපි හිතමු එයා ඉහළ මැනේජර් කෙනෙක් නම් ඒ වගේ දෙයක් නම් එතකොට එයා මේ දවස තුල මේ රැකියාව කරද්දී අනිත් තමන්ගේ සේවකයන්ගේ හරි මොනවා හරි වෙන වෙන දේවල් වලදීත් ඔය වගේ දෙයක් වෙනවා නම් එයාගේ එතෙන්දිත් ඒ වගේම දෙයක් වෙනවා නේද තමයි ඒ කියන්නේ කුසල ක්‍රියාවයි කියලා වෙන් කරගත්තු දේ තුලත් කුසල අකුසල මිශ්‍ර වෙන්න පුළුවන් නම් වෘත්තියක් කියන එකක් තුළ ඉතින් කොහොමත් ඒක වෙන්න පුළුවන්. දැන් ওই රාජ්‍යත්වයේ වගේ අවස්ථාවලදී බොහෝ කර්ම කරගන්න. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රධාන අදහස වෙන්නේ රට ආරක්ෂා කර ගැනීම, සාසනය ආරක්ෂා කර. හැබැයි ඒ වෙනුවෙන් බොහෝ අපරාධ කරන්න සිද්ධ වෙනවා සමහර අවස්ථාවල. එතකොට ඉතින් මේ මොකක්වත් නැතිව ඒ කුසල ක්‍රියාව කරගන්න නම් ඉතින් අර සක්විති රජවරු වගේ ප්‍රබලම කුසල බලයකින් සහ හොඳ චිත්ත දමණයකින් එතනට එන්න ඕනේ. ඒතර තමන්ගේ කුසලය විසින් පුළුවන් වෙන්න ඕන අර බාධක එන්නේ නැති වෙන. දැන් සක්විති රජ කෙනෙක් රජකම් කරනකොට යුද්ධ කලකෝලහල මතුවෙන්නේ නැහනේ කොහොමවත් ඒ කාලේ. මොකද යුද්ධයක් ඇති වෙන ඇති නොවන මට්ටමට ඒ රජුගේ කුසල බලය ප්‍රබලයි. අනිත් එක තමයි එයාගේ පරිපාලනය. කියන්නේම පංචශීල ප්‍රතිපත්තියෙන් තමයි පාලනය කරන්නේ. ඒ නිසා අර නිකන් අකුසල් කරගන්න සිද්ධ වෙන ප්‍රශ්න ඒ කාලෙට එන්නේ නැහැ. ඉතින් යම්කිසි කෙනෙක් හොඳ වැඩක් කරනකොට හරි එහෙම ප්‍රශ්න ඇති වෙන්න දැන් අපි මේ කතා කරන්නේ මෙතන මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ මේවා ඇති වෙන්නේ මේ කුකුසල් වශයෙන් එක්ක අකුසල් වශයෙන්. දැන් අපි හොඳ වැඩක් කරගෙන යනකොට අනිත් එක්කෙනා අපට අවිල්ලා කතා කරනවා මේක කරලා දෙන්න. එතකොට එතන එන සෝත විඤ්ඤාණයක් නේ පහළ වෙන්නේ. එතකොට දැන් මේ කරන වැඩේට බාධා වෙන සෞම්‍ය විදිහට වෙන්න පුළුවන් කතා කරන්නේ. නමුත් මේ බාධා වෙන විදිහට එතන කරුණක් පැමිණෙන්නට අපි අපේ අපේ වාතාවරණය තුළ යම් දුර්වලකමක් එතන තියෙනවා. ඒ දුර්වලකම නැතුව එතන අංග සම්පූර්ණ මෙතන බඩා බලවත් නම් ශක්තිමත් නම් අර දුබලකම එතනට එන්න විදිහක් නැහැ. එතකොට සමහර කෙනෙක් දැන් බෝසතාණන් වහන්සේ නමක් වගේ ඊට වඩා වෙනස්. දැන් බෝසතාණන් වහන්සේට ඕනනම් තිබුණා දේවදත්ත අර වැලි අහුර අරගෙන මේ ප්‍රතිපදාවල මම වෛර කරනවා පස්සෙන් එනවා කියලා එහෙම අදිෂ්ඨාන කරනකොට ඕනනම් බෝසතාණන් වහන්සේට තිබුණා මේ අසත්පුරුෂයා මට නිවන් දකින්න තේ කවදාවත් හම්බ වෙන්න එපා කියලා අදිෂ්ඨාන ගන්න. ඉතින් එහෙම කළා නම් අර දේවදත්තගේ සිතුවිල්ලට වඩා බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨානය කොහොමත් බලවත් ඒ ප්‍රබල කුසල් සිතකින් ඒක කරන්න නිසා. නමුත් එහෙම කළේ නැහැ අරතනත්තට එන්න ඉඩ හැරියා. එතකොට බෝසත් චරිතයක් පස්සෙන් වගේ ගැටෙන කාරණා එන්නේ අර වගේ ප්‍රශ්නයක් නිසාම කියලා කියන්න බෑ. ඒක උන්වහන්සේ Tamanගේ මනස වඩවා ගන්නත් අර පුද්ගලයාට උදව් කරන්නත් අනිත් අයට මඟ පෙන්වන්නත් එතනින් වැඩ ගොඩක් කරනවා. එතකොට ඒකෙන් අර පුද්ගලයාට අසාධාරණයක් කරන්නෙත් නෑ. ඒ පුද්ගලයාටත් හැදෙන්න හැම විටම අවස්ථාව දෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් දේවදත්ත අපාගත වුණානේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ විදිහට දිගට අරන් ගිය නිසා. ඒ අපාගත නොවෙන්න ඕන තරම් අවස්ථා දුන්නා. හැම භවයකම උදව් කළා. හැබැයි ඒ අවස්ථාව එයා ගත්තේ නෑ. ඒක එයාගේ ප්‍රශ්නය. ඒ නිසා යා දුක් විඳිනවා. දුක් විඳලා ඉතින් ඒ ටිකෙන් මිදිලා ආවන් පස්සේ පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ අර ඇසුරත් එක්ක පුහුණු කරපු නිසා. ඉතින් ඒක මේ භවයේම සිද්ධ කරගන්න තිබුණා. අර අපරාධ ටික කරගන්න නැති මට්ටමට තමන් අවදි වුණා. ඉතින් ලබා දීපු සහයෝගය ප්‍රයෝජනට ගත්ත නැති ප්‍රශ්නේ එතන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අවස්ථාව එයාටත් ලබා දුන්නා. තමන්ගේ මනසත් පුහුණු කළා. තමන් තමන්ගේ උරගල හැටියට පාවිච්චි කරනවා ඒන බාධක. ඒකෙන් අනිත් කෙනාටත් අගතියක් නොවෙන්න ඒක තනත්තටත් පිළිනවා. ඒ නිසා ඒ බෝසත් චරිතය කියලා කියන්නේ සුවිශේෂ අවස්ථාවක්. නමුත් සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට තමන්ගේ කටයුතු වලට බාධක විදිහට දේවල් අනපේක්ෂිතව. එතකොට ඔහුනත් ඒවා ඒක මට කමටහනක් වෙනවා. ඒක එහෙම ආපු දෙන් කියලා අපේක්ෂා කරනවා නේද? එතකොට එතන වාතාවරණය වෙනස් වෙනවා. නමුත් අර අනපේක්ෂිතව මේ විදිහට ඇවිල්ලා තමන්ට කර්කශ තමන්ට අප්‍රසන්න විදිහේ දර්ශන අප්‍රසන්න විදිහේ පුද්ගලයෝ එතකොට බාධා කරන අය මේ වගේ අය අපි වටා ඒකරාශී වෙන්නට ඒ මොහොතේදී අපේ ප්‍රවෘත්ති විපාක වශයෙන් හෝ ප්‍රතිසන්ද විපාක වශයෙන් අපි ගෙනත් තියෙන ශක්තිය දුබල වීම යම් හේතුවක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ හැබැයි අර මං ගිය වතාවේ මේ මතු කළා වගේ ওই අවස්ථාවන් හැබැයි ප්‍රමාණයට වඩා වුණාම ඒක කැඩිලා යනවා. ඒ අවස්ථාව අසම්මෝහ සම්පජඤ්ඤය අවදි කරගන්න ඒ ඊටාත්ම හොඳ අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ දැන් දිව්‍ය ලෝකේ වගේ තත්වයක් ගන්නත් බෑ. බ්‍රහ්ම ලෝකේ වගේ තත්වයක් ගන්නත් බෑ. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ අවස්ථා බැහැර කරන්නේ නැත්තේ. නැත්තම් උන්වහන්සේට තිබුණානේ ඉතින් අර විදිහට අදිෂ්ඨානයක් කරලා ආයේ කවදාවත් පස්සෙන් නොයන තත්ත්වයට හරස් කරන්න. එහෙම කළේ නැත්තේ. ඉතින් ඒ ඒ අවස්ථාව වෙන කොහෙදවත් ගන්න බෑ. ඉතින් තමන්ගේ මනස උරගාමින් පුහුණු කරන්න. ඉතින් ඒක අපි නුවණින් තේරුම් ගත්තොත් පැමිණෙන අරමුණ අකුසල විපාකද කියලා ප්‍රශ්න මම පෙර දින එකක් කිව්වනේ දැන් පණුව නලියන මල මලකුණක් අපිට දකින්න ලැබෙනවා නම් ඒක ඉෂ්ට රූපයක් නෙමෙයි. එතනදී ඇති වෙන චක්කු විඥාණය කුසල විපාක චක්කු විඥානයක් කියලා කියන්න බෑ. අකුසල විපාක චක්කු විඥානය. නමුත් අකුසල විපාක වුණාට එතනත්තාට අසුභය වඩන්නට අසුභය වඩලා ජීවිතයේ මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇල්ම තෘෂ්ණාව දුරු කරලා ඉක්මනින් නිවන් දැක ගන්න අර අසුභ ආරම්මණය කමටහනක් කරගන්න පුළුවන්. එතකොට එතනදී මේ කුසල ආරම්මණය විතරක් නෙමෙයි අකුසල විපාක හැටියට ලැබෙන ආරම්මණය උනත් අපි බුද්ධිමත් නම් අපි සති සම්පජඤ්ඤයේ යුක්ත නම් අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙතන සති සම්පජඤ්ඤයමයි මූල ධර්මයේ වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊටාත්ම පැහැදිලි බොහොමත්ම පිං සිද්ධ වෙනවා. පෙරවන් සරණයි. සරණයි.